ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ සංගීතඥයන් අතර අපට අමතක කරන්න බැරි සංගීතඥයන් ගණනාවක් ඉන්නවා ඔවුන් ඇතමෙක් අපට ඉතිරි කර ගිය ඔවුන්ගේ නිර්මාණ නිසා අපිට හැමදාම මතක් වෙනවා. ඒ වගේම ඇතමුන්ගේ නම් අපට නිර්මාණ නැසුණත් අමතක නොකළ යුතුයි කියලා අපිට හිතෙනවා. සිසිර සේනාරත්න කියන්නේ අපට නිරන්තරයෙන්ම නිර්මාණ නිසා මතක් වෙන ගායකයෙක්. ඇතම් සංගීතඥයින් රාගදාදී සංගීතය එහෙම නැත්නම් බටහිර සංගීතය හදාarලා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනවා. තවත් ඇතමෙක් එහෙම ඉගෙන ගන්නේ නැහැ. හැබැයි ඔවුන්ට ජන්මයෙන් ගෙනාපු යම් සංගීත ඥානයක්, ස්වර ඥානයක් වගේම රසවත් තනු නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන අය. සිසිර සේනාරත්න කියන්නේ සංගීතය හදාරන්න රජයේ සංගීත විද්‍යාලයට ගිහිල්ලා හැබැයි මේ ශාස්ත්‍රීය අර තිත්ත කසායක් කියලා කියනෝනේ අපි ශාස්ත්‍රීය හැදෑරීම්. අපිට ලියන්න ආසයි, කවි ලියන්න ආසයි, කෙටි කතා ලියන්න ආසයි. හැබැයි ව්‍යාකරණ උගන්වන්නට ගියාම නිවැරදි භාෂාව භාවිත කරන්නේ අපි ව්‍යාකරණ ඉගෙන ගන්න. හැබැයි ව්‍යාකරණ අපිට තිත්ත කසායක් වගේ දැනෙනවා. ඒ වගේම තමයි රජයේ සංගීත විද්‍යාලයට ගිහිල්ලා සංගීතය හදාරන්න පටන් ගත්තට පස්සේ සිසිරට හිතෙනවා අයියෝ මේක හරි වදයක් මේක පිත්ත කසාය බොනවා වගේ අමාරු වැඩක්. මට ඕනේ නෞෂාඩ් වගේ අනිල් විශ්වාස් වගේ රමණීය තනු නිර්මාණය කරන්න තමයි ඕනේ. මේක හරි කරදරයක් කියලා. ਉਹ අවුරුදු දෙකක් රජයේ සංගීත විද්‍යාලයේ ඉඳලා හැදෑරීම නවත්තලා එළියට බහිනවා. ඔහු කියන විදිහට ඔහු තමයි පළවෙනියෙන්ම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණු කණ්ඩායමේ හිටපු එක සමාජිකයෙක් කියලා. ඔහු තවදුරටත් කියලා තියෙනවා ධනවති ඇල්විලගේ නන්දා පෙරේරා එස්.කේ වික්‍රමසිංහ වගේ අය ඒ පළවෙනි කණ්ඩායමට ඇතුළු වුණයි කියලා සිසිරත් එක්ක. කෙසේ වෙතත් මේ සුද්ධ සංගීතයේ හැඩෑරීම අතහැරලා එළියට එන්නේ ඔහුට හින්දි චිත්‍රපට බලලා බලලා නෞෂාද් අලි, මදන් මෝහන්, සලීල් චෞධරී වගේ අයගේ තනුවලට වශී වෙලා හිටියේ, වහ වැටිලා හිටියේ. මේ නිසා ඔහු සංගීතය හැදෑරීම පසෙක දාලා එළියට එනවා. ඔහුට ඕනකම තියෙන්නේ ලස්සන තනු නිර්මාණය කරන්න. මේ ඕනෑකම නිසා ඔහු එළියට වහිනවා. එහෙම එළියට බැහැලා ඔහු ජීවත් වෙන්නේ මරදාන අවට. ඔහු ශිල්ප හදාරන්න යන්නේ සංගරාජ මහාවිද්‍යාලයේද. අද මරදාන මධ්‍ය මහාවිද්‍යාලය. මේ හදාරන අතරේ ඔහුට හම්බ වෙනවා ධර්මදාස වල්පොල, හරුන් ලන්ත්‍රා වගේ අය මේ අවට පදිංචිව හිටපු අය. ධර්මදාස වල්පොල තමයි ඔහුට කියන්නේ ශාස්ත්‍රීය සංගීතය හදාරන එක හොඳයි කියලා. හැබැයි ඔහුට ඒක දිරවන්නේ නැහැ. මේ නිසා ඇවිල්ලා ඔහුට අවස්ථාවක් ලැබෙනවා දස්කොන් කියලා නාට්‍යයකට සංගීත නිර්මාණය කරන්න. මේ දස්කොන් නාට්‍යයට ගීතයක් නිර්මාණය කරලා ඔහු ගායනා කරනවා ධර්මදාස වල්පොලත් එක්ක. මේ ගීතය ඇත්තටම කාගේ සිත් සතන් නැඩ ගන්නවා. මේ ඉන්න අතරේ තමයි ඔහුට අවස්ථාව උදා වෙන්නේ චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න. ඔහුගේ සිහිනය සැබෑවක. මේ අවස්ථාව ලබා දෙන්නේ සිරිසේන විමලවීර. අපි ඒ ගීතය අහලා ඊළඟට ඔහුගේ ගමන් මඟ පෑදිච්ච හැටි කතා කරමු. Thank you.

නවාතනවේ දෙදිනයි මේ වාසේ මායා මමතා හැරලා හිත යන්න කුණු සතර හැටිමේ මේ ලෝකේ නවතනකි දෙදිනයි නෙයි වාසේ මේ ලෝකේ නවතනවේ දෙදිනයි නෙයි වාසේ මේ ගීතය ගායනා කරන්නට ඔහුට ලැබෙන්නේ ඔහුගේ සිහින ගණනාවක් සැබෑ කරමින්. ඒ තමයි නෞෂාද්ගේ සංගීතයට වශීකృత වෙලා හිටපු ඔහුට නෞෂාද්ගේ තනුවක්ම ගායනා කරන්නට ලැබීම පළවෙනි චිත්‍රපට ගීතය හැටියට. ඒ වගේම මොහමඩ් රෆීගේ ගායනයට වශී වී සිටි ඔහුට මොහමඩ් රාෆි ගායනා කරපු ගීතයක්ම ගායනා කරන්නට ලැබීම. ඔහු මේ අමර චිත්තපටයට අයිතිව තිබුණු මේ ගීතය. අමර චිත්තපටය ඔහු බලලා බලලා ඔහුට මේ තනුව කනේ රැඳිලා තිබුණා. ඒ නිසා සිරිසේන විමල වීර වෙනත් ගායකයෙකු කිහිප දෙනෙකුට දීලා තෘප්තිමත් වුණේ නෑ ඔවුන්ගේ ගායනයට. ඊට පස්සේ තමයි සිසිරගේ මේ නැවුම් කටහඬ හොයාගෙන ගියේ. සිරිසේන විමල වීර ඇත්තටම ඔහුගේ ගායනයෙන් ඊටාම සෑහීමකටපත් වුණා, සතුටටපත් වුණා. ඒ නිසා ඔහු ගේ පළවෙනි චිත්‍රපට ගීතයම ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. ඔහු හින්දි ගීතයට වසඟ වී හිටපු කෙනෙක් කියලා මම කිව්වා. මේ නිසා ඔහු හැම විටෙම උත්සාහ කරේ මේ හින්දි ගීතවල තියෙන මధుර ගායනයට සම්බන්ධ වෙන්න වගේම ඒ වගේ තයිපැනිතන නිර්මාණය කරන්න. දැන් මුල් අවධියේදී ඔහුට මේ මේ ආශාවෙන් ගැලවෙන්න බැරි වුණා. හැම වෙලාවෙම හින්දි ගීත ඔස්සේ තමයි ඔහුගේ හිත දිව්වේ. මේ නිසා ඔහු ගුවන් විදුලියට ගායනා කරන්නත් තෝරගත්තේ හුඟක් වෙලාවට හින්දි ගීතමයි. ඔහු ඊළඟට මේ හින්දි ගීත තමන්ගේ කනේ රැව් පිළිරැව් දෙන නිසා ඒවට වසඟ වෙලා හිටපු නිසා ඔහු මේ ඔස්සේ ගීත රචනා කරන්නත් පෙළඹෙනවා. ඇත්තටම ගීත රචනා කිරීම එහෙම ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි ඔහු පෙළඹුණා ඔහු ගායනා කරන ගීත ලියන්න. ඒ අනුව තවත් ජනප්‍රිය හින්දි ගීතයකට අනුව ඔහු ගීතයක් ලියලා ගායනා කරනවා ඉන්ද්‍රාණි විජේවණ්ණාර සමග මේ ඒ ගීතය ගායනා කරන්නේ සිසිර සේනාරත්න ඉන්ද්‍රාණිත් එක්ක මේ පදමාලාව ලියන්නේ සිසිරමයි බලන්න මේ ගීතය කොච්චර අපූර්වට පද ගලපලා තිබුණාද කියලා මේ සංවාදයත් එක්ක අපි ඒ ගීතය අහමු Thank you. ගමේ දෙල්ලිලියේ දුව පැන විදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා හද නැතුවා වගේ ඈ මට මතකයි හැඬුවා මාසනීපේ සිටියෙම දවසේ හැඳ ළඟ මුළුරේ හිටිය අපි දෙදෙනයි එකට පාසල් ගියේ ගස්වනේ ගන් පාඩම් කලේ ඒ සමගින් නිරා ඒ මා තමා අද නැතුවා වගේ ඇලි ගමී සෙල්ලම් කලේ ඔබ සමගින් එදා සීමා තමා පුදුමයි අයිමේ හමුවීම අපේ ජයුගී සයංගමේ දෙල්හෙලියේ නාගරික ජීවිතයේට පුරුදු විහිිතපු සිසිර හිතන්නත් අමාරුයි මේ වගේ ගමක පාසලක අහිංසක ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගැන ලිව්වයි කියන එක. ඇත්තටම දැන් මේ සංවාදයේ ඒ කාලේ ඔය අයියලා නංගිලා නෑනලා මස්සිනාලා ආදරවන්තයෝ ආදරවන්තියන් ගායනා කරන ගීත රැල්ලක් වගේ තිබුණා. ඒක ඉතාම ජනප්‍රිය වුණා. දැන් මේකෙත් තියෙන ඉතාම අහිංසක ආදරයක්. මේ පාසලේ හැංගි මුත්තම් කරන්න නැහැටි, වෙල්ෙලිය හැංගෙන්නේ නැහැටි, බොරුවට අඬ නැහැටි, Tamanta ආදරයේද කියලා බලන්න. ඒ වගේ ඉතාම අහිංසක ආදරයක් ගැන තමයි සිස්ටර් මේ ලියන්නේ. මේක ජනම් ජනම්කේ එයිරේ කියන චිත්‍රපටයේදී තිබිච්ච ගීතයක් ලතා මංගেশකර් සහ මොහමඩ් රෆි ගායනා කරන්නේ 1957 දැන් මේ ගීතවලට වසඟ වීම තමයි ඔහුට මధుර තනු හැදීමේ ඕනකම ඇති වෙන්නේ. හැබැයි ඔහු එතනින්ම නවතින්නේ නැහැ. ඔහුගේ මේ තනු නිර්මාණය කිරීමේ ආශාව වඩ වඩාත් දැල්වෙමින් තියෙනවා. ඒයින් අතරේ ඔහුට තවත් විශිෂ්ට සංගීතඥයෝ මුණ ගැහෙනවා. ඒ හමු වුණේ මෙන්න මේ චිත්‍රපටයෙන් මේ ගීතය අහන්න ඔහුට විශිෂ්ට සංගීතඥයෙක් හම්බ වෙනවා. ඒ වගේම ඊටාම සිංහල සිනමා සංගීතයේ හැරවුම් ලක්ෂයක් සටහන් කරන ඊටාම විශිෂ්ට ගීත රචකයෙක් හම්බ වෙනවා. ඒ වගේම ලංකාව විශ්ව කීර්තියට ගෙන ගිය මහා සිනමාධරයෙක් හම්බ වෙනවා. මේ එකතුවෙන් තමයි ඔහුට මේ අවස්ථාව ලැබෙන්නේ. මේ ගීතය අහන්න ඔබට මතක් වෙයි. කවුද මම මේ කියන විශිෂ්ට පුද්ගලයන් කවුද? මොකද්ද චිත්‍රපටය කියලා. අපි ගීතය අහමු. ಕರಲಿಕೂ යන්න නැති ඉති කොටින්නේ ඇති ඇති යන්න නැති ඉති කොටින්නේ සබර කොයාගේ සුරතලි සොයා ඇදී නංගා දී සුලි සබර කොයාගේ සුරතලි සොයා ඇදී නංගා දී සුලි කොකුන් කිරි වගේ නැගේ වෙන දිගේ పక్కు కుండల కడైనే యమునలవిల్లే నెలవిల్లే నెలవిల్లే ఎది ఎది అన్న బీరిది తొగిల్లే ఎది ఎది అన్న బీరిది తొగిల్లే ఎది ఎది అన్న బీరిది తొగిల్లే ఎది ఎది అన్న బీరిది తొగిల్లే 1955 දී පොඩි පුතා චිත්‍රපටයේට මේ ලෝකේ නවාතැන වේ කියන ගීතය ගායනා කරන ඔහුට 56 දී තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරි සමු වෙන්නේ. ඔහුගේ රේඛාව චිත්‍රපටයට ගීත ගායනා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලැබෙනවත් එක්කම තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි තමන්ගේ සහකාරිය මුලින්ම මුණ ගැහෙන්නට ලැබීම. ඉන්ද්‍රාණී විජේබණ්ඩාර මුණ ගැහෙන්නෙත් මේ රේඛාව චිත්‍රපටයට ගීත ගායනා කරන්නට ගිය වෙලාවේ ඔවුන් 1962 දී විවාහ වෙනවා. ඊට පස්සේ සහාය ගායිකාවකුත් ඔහුගේ ජීවිතයට එකතු වෙනවා. 1965 දී ඔහුගේ ආශාව ඉෂ්ට කරගන්න ලැබෙනවා. ඒ තමයි මුල් වර්ත චිත්‍රපටයක සංගීතය නිර්මාණය කරන්න ඔහුට අවස්ථාවක් ලැබෙනවා. ඒ හර්බර්ට් එම් සෙනවිරත්නගේ හඳපාන චිත්‍රපටයට. මේ හඳපාන චිත්‍රපටයේ ගීතය විශේෂිත ගීතයක්. මොකද පියකු දරුවෙකු නලවන ගීතයක්. ධර්මසිරි ගමගේ මේ පදමාලාව නිර්මාණය කරන්නේ තනු නිර්මාණය කර ගායනා කරන්නේ සිසිර සේනාරත්න. ඒ ගීතයත් සමග අපිට මේ ජනරන්ජන්ගේ හමාර කරන්න සිද්ධ වෙනවා. කරන්නේ කුමරුන් किया පිටට පෙරෙන්නේ ඒ කිරිසුබයි ලොව පවතින්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ فيه මම වගේ සුවක් නොවේ මිනිසත් පවේ තවත් නොවේ තනිකම වගේ සුවක් නොවේ මිනිසත් පවේ තවත් නොවේ මනසින් ලබන්න හැකි සුවේ අප ලං වුණොත් දුරස් වෙතේ පිවිතුරු සිතින් එනු මෙන ළඳේ සන් සුසුම් ගිලින දිනේ මට පෙන් පොඩක් තරන් දෝතින් එතුවක් දුරින් ඉන්නේ පින් එතුවක් දුරින් ඉන්නේ වැසුණට ඉරගිලුණට කමක් නෑ මල් වැටුණට තරුණි වුණට කමක් නෑ ඔබ ආයේ දකින්න සුරු මතයි ඇහි දීම සිරුයි ඇහුණු මැනිකද සුරකින එක ඒට අසීරුයි සොඳුර ඒට අසීරුයි සඳ වැසුණට ඉර දිලුණට කමක් නෑ මල් ගැටුණට තරුණි වුණට කමක් නෑ ඔබ සිටින පාඩු සෝනක් ඌව මට හොඳයි කියා මම නිරජදාන ලැබුලෙස හැම සෙතක් තියා මුළු ලොබම මතකයි ඔබ ළඟ සිටින වෙලාව දැකන් හුස්ම ගියාදේ සඳ වැසුනට ඉරගිලුනට කමක් නෑ මල් වැටුනට තරුණි වුනට කමක් නෑ ඔබ ආයේ දකින සුරුමට ඉඳ සුමක් නෑ සුදු නොමැති ලොවට තනියෙන් පලක් සෞන්දර්යාත්මක ආනන්දයේ මුසෝ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ප්‍රශ්නලිත් ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත වේගම්ගේ යම්පත්.